ඒ හින්දා හැම දිනාම ඊ타මත්ම වමනාවේ ඊ타මත්ම ඕනෑ කමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මුස්ලිම් මතක් කරනවා මොකද අනන්ත සංසාර දිහා බලනකොට මේ ලෝක ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕන තරම් පහළ වෙලා ඇති අවශේෂ ආත්ම භාවයන් පැත්තකින් තැබේවා අපිත් මිනිස්සු වෙලත් ඕන තරම් ඉඳ ඇති ඒත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් අපි ඇසුරු නොකළ නිසා තාම අපි ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ සසර ඒ මේ අත දුවන සිරසරණයත් වෙලා අද දවසේදී හරි අපිට මේ ධර්මය අහලා තේරුම් කරගන්න පුළුවන් වුණොත් මේ දුක්සහගත සසර ගමන එපමණකින්ම නිමා කරගන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඉතාමත්ම ආදරෙන් වමනායෙන් ශ්‍රෝණය කරන්ට කියලා මතක් කරන වෙන මොකුත් නෙමෙයි මේ පෙන්නන කරුණු ඉතාමත්ම සියුම් ඉතාමත්ම ගැඹුරුයි ඉතින් හිත ඇතුලෙන් අපි එක එක දේවල් හිත හිත හිතියොත් එහෙම නැත්නම් හිත වෙන කොහාට හරි යොමු කළොත් මේ කාරණාවල් තේරෙන්නේ නැහැ මොකද අනන්ත සංසාරේ අපි නීවරණ දුරු වෙන ආශ්‍රව ගණහිලා නොයටන වචන වැඩි අහලා හුරු පුරුදු නෑ අපිට. නීවරණ ධර්ම ඇතුළත් ආශ්‍රව ගණේ යන වචන හොඳට හුරු පුරුදුයි. නරක දෙයක් නපුරු දෙයක් අමුතියෙන් අහන්න ඕනේ අහක යනකොට ඇහුනොත් හොඳට මතක හිටිනවා. නමුත් මේ වගේ ධර්මයේ වගේ නීවරණ කැපෙන ආශ්‍රය ක්ෂේම වචන හුරු පුරුදු මදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නුඹලට කවුරු හරි කිව්වොත් උදේට ආයුධ පාරවල් 100කින් ගහනවා දවල්ට 100කින් ගහනවා හවසට 100කින් ගහනවා මේ වගේ අඩ යටි පාරවල් දවසට 300 ගානේ අවුරුදු 100ක් ගුටි ගුටි කකා හිටියොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කිව්වොත් ඉක්මනට කැමති වෙන්න කියනවා. මොකද දවසට අඩයටි පහරවල් 300 ගානේ අවුරුදු 100 පුරාවට ගුටි කන පහරවල් ගන්න ගණන් කරන්න පුළුවන් කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් එපමණකින් දුක ඉවරයි. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවි සතර ඉන්නකොට මේ ගුටි කන්න වෙන පාරවල් ගන්න ගණන් කරන්න බෑ කියනවා. එහෙම දේශනා කළා එච්චරට වටිනාකම දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය. මහන්නේ එතකොදුවත් මම දුකෙන් දුම්නසින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ සැපෙන් සතුටින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියනවා කියලා බුදුජානක දේශනා කළා. ඉතින් අපි සසර ගමන කවදාවත් නතර කරන්න බෑ මේ තණ්හාව නැමැති කෙලෙසේ ඇතිතාක් ඒ තාක් සසර ප්‍රතිසන්දියට යනවා. ඒ තණ්හාව නැමැති කෙලෙසය කවදාවත් අපිට නවත්තන්න බෑ. මොකද්ද මේ උපය කියන ධර්මතාවය අදිතාක්. අපි බලමු ඒක විඥාණයට ප්‍රත්‍ය වෙන උපය කියන ධර්මතාවය අදිතාක් තණ්හාව අයින් කරන්න අමාරුයි. අපිට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රය බුදුරජාන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ උපය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා උපයෝ භික්ඛවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ මහණෙනි උපය සංඛ්‍යාත පැවැත්ම ඇතිතාක් අවිමුක්තෝ මිදෙන්නේ නැහැ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ සියලු දුකෙන් නිදෙන්නේ නැහැ අපි කවදාවත්ම. උපය සහිත කෙනා නිදෙන්නේ නැහැ. අනුපයෝ අනුපයෝ විමුක්තෝ. උපය නොඋනේ නම් අනුපය නම් ජාති ජරා මරණ ශෝක පරිදෙස් සියලු දුක් දුම්නස් මුලින් නිදෙනවා. ditta dhamma samparayika ditta dhamma කියන්නේ මෙලොවම. සම්පරායක කියන්නේ පරලෝ. මෙලෝ පරලෝ සියලු දුකෙන්ම මිදෙනවා. මොකද්ද උපය කියලා කියන්නේ? රූප රූප උපයං භික්කවේ විඥානං තිත්තමානං විඥානං තිත්තමානං තිත්තේය. මහණෙනි රූපය උපය කරගෙන විඥානීය සිටිනවා නම් සිටිනවා. පිහිටන්නේ පිහිටන්නේ මොකකටද? රූපය උපය කරගෙන උපය කියන්නේ පිහිටීම කරගෙන කියන අදහස ගන්නකො. විඥාණයට රූපය කියන එක උපයක්. පිහිටන්න තැනක්. රූපයේ කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥාණය රූපයේ කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥාණය රූපේ පිහිටනවා. ඒ වගේ එතකොට රූපපයං විකේ විඥානං තිත්තමාන තිත්තේ විඥානයේ පිහිටනවා පිහිටන්නේ රූපය උපය කරගෙනයි. ඒ වගේම වේදනා උපයම් භික්කවේ විඥානං චිත්තමනං චිත්තේය. විඥානය වේදනාව උපය කරගෙන පිහිටනවා නම් පිහිටනවා. ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටිකට කියන උපය කියලා. උපය කියන්නේ මොකක් නිසාද? රූපය පිහිටනෝ නම් පිහිටන්නේ මෙන්න මේ විඥානයේ පිහිටනෝ නම් පිහිටන්නේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන මෙන්න මේ ධර්මතා හතර sorry සංඛාරය කියන ධර්මතා හතර අරමුණු කරගෙන තමයි රූපේ කියන එක පිහිටනනම් පිහිටන්නේ තණ්හාව කියන එක නන්දිය කියන එක වැඩෙනවනම් වැඩෙන්නේ රූප ආරම්මණයක පිහිටලා වේදනාව ආරම්මණයක පිහිටලා සංඥාව ආරම්මණය කරගෙන තමයි තණ්හාව කියන එක වැඩෙන්නේ ප්‍රතිසන්දියට යන්න අපි මතක් කළේ තණ්හාව කියන ධර්මතාවය ඇතිතාක් සසර ඉදීම නතර වෙන්නේ නැහැ. විඥාණය රූපේ ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංකාරය ඇසුරු කරගෙන ඉන්න තාක් තණ්හාව හිඳෙන්නේ නැහැ. තණ්හාව හිඳින්න පුළුවන් කමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ උපයෝගික්කවේ අනුත්තෝ කියලා කිව්වේ විඥානෙට උපය කියන්නේ මොකද? රූපය උපයක්, වේදනාව උපයක්, සංඥාව උපයක්, සංකාරය උපයක්. පිහිටා හිටින්න තැනක්. එතකොට රූපය, වේදනාව, සංඥාව, සංකාරය ඇසුරු කරගෙන ඉන්න තා ඇසුරු කරගෙන තමයි විඥාණය පවතිනෝ නම් පවතින්නේ තියෙනවා නම් තියෙනවා. එතකොට ඒ රූපය වේදනාව සංඥාව සංඛාරය ඇසුරු කරගෙන පවතින පැවැත්ම තුල තමයි තණ්හාව වැඩෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් යෝ භික්ඛවේ එවම් වදෙය්‍ය යම් කිසි කෙනෙක් මෙහෙම කිව්වොත් මම මේ ටික මෙහෙම කතා කළාට ඔයගලන්ට ගොඩාක් පැහැදිලි වෙන විදිහට මම අන්තිමට සාරාංශයක් හැටියට අරගෙන කියලා දෙන්නම් ඈ එතකොට යෝ භික්ඛවේ වදෙය අඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනා අඤ්ඤත්‍ර සංඥා අඤ්ඤත්‍ර සංකාරේහි විඥානස්ස ආගති ගති චුති uppatti උද්දින් විරුල්ලම් වේපුල්ලම් පඤ්ඤාපෙසමත් එතකොට යම් කිසි කෙනෙක් කිව්වොත් කියනවා නම් රූපයක් නැතුව වේදනාවක් නැතුව සංඥාවක් නැතුව සංකාරයක් නැතුව විඥානයේ විඥානයාගේ පැමිණීමක් වෙනව හෝ විඥානයාගේ යෑමක් වෙනව හෝ විඥානයාගේ චුත වීමක් වෙනව හෝ ප්‍රතිසන්දියක් වෙනව හෝ කියලා කියනවා නම් මහණෙනි කවදාවත් ඒක වෙන්නේ නැහැ. එතකොට නේතන් තන විද්‍යති මහණෙනි ඒ ඒ කාරණාව විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතනවානේ මේ විඥානේ නැත්තම් සිත උප්පත්ති වශයෙන් ආපු හින්දා මේ ඔක්කොම ප්‍රශ්න ටික උප්පත්ති වශයෙන් යන හින්දා මේ ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපය නැතුව වේදනාව නැතුව සංඥාව නැතුව සංකාරය නැතුව විඥානයගේ ආගතිය කියන්නේ ඒමක් හෝ ගති යෑමක් හෝ චුති මැරීමක් පිටවීමක් හෝ උප්පත්ති උප්පත්තියක් හෝ සිතක යෑමක් හෝ ඒමක් හෝ ඉපදීමක් හෝ චුතවීමක් හෝ මැරීමක් හෝ කියන ධර්මතාවයක් දෙන්නේ නැහැ කියනවා. නේතන්තාන විද්‍යති විද්‍යමාන වෙන්නේ යම් සිතකට රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් අහු වුණොත් ආගති ඒමක් තියනවා ගති යෑමක් තියනවා චුති ඉපදීම මැරීමක් තියනවා උප්පත්ති ඉපදීමක් තියනවා ඉපදීමක්, මැරීමක්, පැමිණීමක්, ඒමක් කියන ධර්මතාවයක් වෙයි නම් ලෝකික පැවැත්මක් තියෙනවා නම් පවතින්නේ මේ විඥානයගේ පැවැත්ම මතයි විඥානයේගේ ආගමනයක් තියෙනවා නම් විඥානයගේ ගතියක් තියෙනවා නම් යෑමක් තියෙනවා නම් විඥානයගේ පහළවීමක් තියෙනවා නම් විඥානයගේ තරිසරීමක් තියෙනවා නම් රූපකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංකාරකින් තොරව නැහැ ඒ කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංඛාරය කියන මෙන්න මේ ධර්මතා ටික හමු වුණොත් තමයි ආගතියක් තියෙන්නේ, ගතියක් තියෙන්නේ, පැමිණීමක් තියෙන්නේ, යෑමක් තියෙන්නේ, නැරීමක් තියෙන්නේ, ඉපදීමක් තියෙන්නේ කියන එක. එතකොට මේ විඥාණය මව් කුසකට උප්පත්ති වශයෙන් දැසගෙන නාම රූප කියන ධර්මතාවය හැදිලා මේ ඇහැ කන දිවනාසය ශරීරය හැදුනහම මේ වගේ ආයතන ටික හැදිලා ආපහු මේ වගේ ජරා මරණ දුක් දුම්නස් ඉතුරු නැතුවම අපිට විඳින්න වෙනව මොකටද අද මේ විඥාණයට රූපය ඇසුරු වෙන්න වේදනාව ඇසුරු වෙන සංඥාව ඇසුරු වෙන සංකාරය ඇසුරු වෙන පරිසරයක් තිබුණා මේිට පෙර ජීවිතයේ විඥාණයට රූපේ ඇසුරු වෙන වේදනාව ඇසුරු වෙන සංඥාව ඇසුරු වෙන සංකාරය ඇසුරු වෙන පැවැත්මක් තිබුණ හින්දායි අපි මෙතෙන්ට ආවේ අද මේ සිතට ආහාර තිබුණොත් සිතට යන්න දෙන්න තැනක් තිබුණොත් සිත ඇසුරු කරගෙන පවතින්න පුළුවන් තැනක් තිබුණොත් සිතට පිහිටා හිටින්න තැනක් තිබුණොත් ඒ සිත ඇසුරු කරගෙන ඒ තැන ඇසුරු කරගෙන තණ්හාව වැඩෙනවා තණ්හා වැඩිලා විඥානේ නැවත මේ වගේම ප්‍රතිසන්දියකට යනවා. මේ උපේ සූත්‍රයෙන් පෙන්වන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප ධාතුයා භික්කවේ භික්කුණෝ රාගෝ පහිනෝ රාගස පහිනා වොසජාරමණං පතිත්තා විඤ්ඤාසන හෝති යම් කිසි කෙනෙකුට රූප ධාතුව පිළිබඳව රාගය දුරු වුණොත් රාගය ප්‍රහාණය වුණොත් අරමුණු සංසිඳනවා. එයාගේ මනසේ ওই හිතේ හිතේ කතා කරන ගතිය තියෙන අරමුණු සංසිඳනවා. අරමුණු සංසිඳීමත් එක්කම වෙනවා මොකද්ද? විඥානයේ නොපිහිටනවා. විඥානය පිහිටන්නේ නැහැ කියන කාරණාව. ඒ වගේම වේදනා ධාතුව, සංඥා ධාතුව, සංකාර ධාතුව, විඥාන ධාතුව අරබේ යම්කිසි කෙනෙකුගේ රාගයේ ප්‍රහිණ වුණොත් අරමුණු සංසිඳනවා ඒ මොනතු විඥානයේ පිහිටන්නේ නැහැ කියලා. මම මේ සූත්‍රයේ සැකෙල්ල මතක් කළේ මම මේක සංක්ෂිප්තයක් හැටියට අරගෙන කතා කළොත් අපි චතුරාර්ය සත්‍යම කතා කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ දුකට හේතුව තණ්හාව කියලානේ තණ්හාව. එතකොට තණ්හාව ඇතිතාක් අපිට ජරා මරණ ශෝක පද්ද දුක්ඛ දොමන සුපාය පංච උපාදාන ස්කන්ධ දුකම විඳින්න වෙනවා. ඒ අද ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින විතරක් නෙමෙයි ප්‍රතිසන්දි වශයෙන් උත් තණ්හාව නැති නොකොළොත් ප්‍රතිසන්දි වශයෙන් උත් ගිහිල්ලා කෙරවලක් නැති මේ සසර ඒ මේයට දුවන්න සැරසරන්න වෙන්නේ අපිට මොකක් නිසාද තණ්හාව නිසායි එතකොට මේ තණ්හාව වැඩෙන්නේ තණ්හාව උද්දින් විරුල්ලම් වේපුල්ලම් ආපජ්ජති මහත් බවට විපුල බවට වෘද්ධියකටපත් වෙන්නේ මොකක් නිසාද විඥාණය රූපය ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංකාරය ඇසුරු කරගෙන ඉන්න තාක් තණ්හාව වැඩෙනවා ඒකයි විඥාණයට රූපය වේදනාව සංඥා සංකාර රූපය කියලා කිව්වේ ඒ ටික ඇතිතා තණ්හාව වැඩෙනවා තණ්හාව මහත් බවටපත් වෙනවා විපුල බවටපත් වෙනවා ඒ තණ්හාව නිසා නැවත සසර ජරා මරණ දුකටපත් වෙනවා එතකොට ඒකයි උපයෝගී කිවි අවිමුතු උපේ සහිත කෙනා මිදෙන්නේ නැහැ කියලා කිව්වේ විඥානයේ රූපය උපය කරගෙන රූපය අල්ලගෙන වේදනාව අල්ලගෙන සංඥාව අල්ලගෙන සංකාරය අල්ලගෙන ඉන්න තාක් වෙන්නේ මොකද්ද තණ්හාව වැඩෙනවා තණ්හාව විපුල බවටපත් වෙනවා ඒ නිසා ප්‍රතිසන්දියට යන්න වෙනවා. හොඳයි. අපි ඒක අපේ ජීවිතෙන් බලමු. ඔගලන්ට ඇහෙන් බලනකොට රූප හම්බ වෙනවා. එතකොට මේ මම මේ මගේ දුව පුතා මුණු පුරා මිනිපිරි අම්මා තාත්තා යාළුවෝ මිත්‍රයෝ ගෙවල් රත්තරන් රිදී මුතුමැණික් යාන වාහන කියලා ඔක්කොම රූපනේ. බලන්න ওই රූප අල්ලගෙන නෙමෙයිද ඕගොල්ලන්ට තණ්හාව කියන එක කැමැත්ත කියන එක ඇති වෙලා තියෙන්නේ දැන් ඕගොල්ලන්ට ওই රූප ඇසුරු කරගෙන දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා අහලා තියෙනවා දුකට හේතුව තණ්හාව කියලා. එතකොට තණ්හාව කියන්නේ මොකද්ද? කාම තණ්හා. කාම තණ්හාව කියන්නේ කාම භාණ්ඩ වලට ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් දුව දරුවෝ මේවා අහබය කියන තණ්හාව. තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා. එතකොට ඔගලන්ට පුළුවන්ද මේ රූප ඇසුරු කරගෙන ඉන්න පරිසරය තුල ඇතිවෙච්ච තණ්හාව රූප ඇසුරු කරගෙන ඉඳගෙනම අයින් කරන්න පුළුවන්ද බලන්න. දැන් මේ දරුවා කියලා දකිද්දි තණ්හාව අයින් කරන්න පුළුවන්ද? මේ ගෙවල් දොරවල් කියලා පෙනෙද්දි තණ්හාව අයින් කරන්න පුළුවන්ද? මේ වාහනේ මෙච්චර වටිනවා මේ මුදල් මේ රත්තරම් බඩු වහන්න කියලා ඕගොල්ලන්ට පේනවා දැන් ඕගොල්ලන්ගේ හිතත් කැමති ඒවට හිතත් කැමති ඕගොල්ලන්ටත් ඒවත් පේනවා දැන් තණ්හාව අයින් කරන්න පුළුවන්ද අයින් කරන්න බෑ අයින් කරන්න පුළුවන් නම් ලෝකෙ තුල වෙනම මහවතක් ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ රූපය කියන මට්ටම හසු වෙලා හසු වෙනකොට වෙන්නේ මොකද්ද? තණ්හාව කියන එක ඇති වෙනවමයි. ඕගොල්ලන්ට මොකද මේ ලෝකේ කෙනෙක් ලෝකේ අය ඇහැ පරිහරණය කළොත් එයා පරිහරණය කරන්න රූප බලන්නමයි. අපි රූප බලනවට අමතරව වෙන යමක් දන්නවද? ඇයි? ඇහෙන් බලන්න දන්නේ රූප නේද? රූප පරිහරණය කරනවට අමතරව මුකුත් නැහැ. එතකොට අපි රූපය කියන එක හසු වෙනවා කියලා කියන්නේ විඥාණයට තිතියක්. ඊට පස්සේ ඒ හම්බ වෙන රූපය අපි විඳිනවා. ඒ රූපය හැඩේ හඳුනනවා. ඒ රූපයකට අපි හිතන්න පුළුවන්. රූපයක් දැනගන්නවා. එතකොට මේ දැනගන්නවා කියන සිද්ධිය ඇති වෙන්න මේ රූපයක් අපිට හම්බ වුණොත් ඒ රූපයේ අපිට විඳින්න පුළුවන්. ඒ රූපය හඳුරන්න පුළුවන්. රූපෙට හිතන්න පුළුවන්. එතකොට තණ්හාව ඇති වෙන විදිහට තමයි අපි හිතන්නේ. තණ්හාව ඇති වෙන විදිහට තමයි අපි මේ පෙනෙන දේ තුල හැසිරෙන්නේ. ඊගාවට ලෝකේ කෙනෙක් කන පරිහරණය කළොත් එයා කනෙන් අහන්නේ ශබ්දමයි. ලෝකේ කෙනෙක් කනෙන් ඇහුවොත් අහන්න තියෙන එයාට මොනවද? ශබ්දමයි. එතකොට සද්දය කියන්නේ රූපයක්. එයා ඒ සද්ද රූපේ විඳින්න පුළුවන්. සද්ද රූපය හඳුනන්න පුළුවන්. සද්ද රූපෙට හිතන්න පුළුවන්. ඒ සද්දයට හිතන්න යනකොට තණ්හාව කියන එක වැඩෙනවමයි. ඉබේමයි තියෙන්නේ. ලෝකයට ඇහෙන් බැලුවම රූපමයි හම්බ වෙන්නේ. ඒකයි විඥානය පිහිටනවා කියලා කිව්වේ. හම්බ වෙච්ච රූපය විඳිනවා. විඳින රූපය හඳුනනවා. හඳුනන රූපයට හිතනවා. හිතනකොට රූපාරම්භය මේ මගේ දරුවා මගේ එකම දරුවා මගේ ළමයාට හොඳට උගන්වන්න ඕන කියලා ඉතින් ওই පේන දේ අරගෙන මොනවා හරි හිතනවා ඉතින්. හිතුවාම අන්තිමට ඒකේ ප්‍රතිඵලය තමයි තණ්හාව කියන එක තමයි ඇති වෙන්නේ. ඒ වගේ සබ්දය කණෙන් කන පරිහරණය කළොත් ලෝකයා පරිහරණය කරන්නේ ලෝකයට අහු වෙන්නේ ශබ්දමයි. ශබ්දයේ විඳිනවා. ශබ්දය හඳුනනවා. ශබ්දයට හිතනවා. හිතන්න ගියාම තණ්හාව ඇති වෙන විදිහට තමයි හිතන්නේ. ඊට පස්සේ ලෝකයා නාසය පරිහරණය කරන්න ගියොත් නාසයෙන් දැනගන්නේ මොකද්ද? බාහිර සුවඳ හරි දුගඳ හරි ගඳ සුවඳ තමයි දැනගන්නේ. ඒ ගඳ සුවඳට හිතනවා. ඒක විඳිනවා, ඒක හිතනවා. හිතනකොට තණ්හාව ඇති වෙනවා. දිව පරිහරණය කරන්න ගියොත් ලෝකේ කෙනෙක් එයා රසයක්මයි විඳින්නේ. ඒ රසය හඳුනනවා රසයට හිතනවා. තණ්හාව ඇති. කය පරිහරණය කරන්න ගියොත් කයට ගැටෙන දෙයක්මයි විඳින්නේ. ඔයගොල්ලන්ට හිතේ නැති ඉති වෙන මොකක්ද කියලා ඇත්ත ලෝකෙට ඕක තමයි තියෙන්නේ. ඔය මට්ටමේදී හිතට හැම තැනකදීම හිතට රූපයක් අහු වෙලා තියෙනවා. රූපේ විඳින්න පුළුවන්කම අහුවෙලා තියෙනවා. රූපේ හඳුනන්න පුළුවන්කම අහුවෙලා තියෙනවා. රූපෙට හිතන්න පුළුවන්කම අහුවෙලා තියෙනවා. උපය සහිතයි. ශබ්ද රූපයක් හම්බෙලා තියෙනවා. ශබ්ද රූපය විඳලා තියෙනවා. ශබ්ද රූපය හඳුනලා තියෙනවා. ශබ්ද රූපෙට හිතලා තියෙනවා. උපය සහිතයි. මිදෙන්නේ ජරා මරණය. එතකොට මේ වගේ මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන 6 ආයතන 6 පරිහරණය කරන්න ගියාම මේ ලෝකේ සද්ධර්මය දන්නේ නැති සත්පුරුෂ ඇසුර ඇසුරු නොකරන ලෝකයා විඥාණයට සිතට රූපයේ හසු වෙන වේදනාව හසු වෙන සංඥාව හසු වෙන සංකාරය හසු වෙන විදිහටයි ජීවත් වෙන්නේ. වෙන ක්‍රමයක් දන්නේ නැහැ ඉන්න. එයා දන්නේ මේ මායාවේ බිම නේද කියලා මේ විඥානය කියන එකට රූපය වේදනාව සංඥාව සංකාරය කියන ධර්මතා හසු වුණොත් නැවත ප්‍රතිසන්දිත යනවා කියන එක නවත්තන්න බෑ. එතකොට මෙතනදී අනුපයෝ අනුපයෝ විමුක්තෝ උපයෝ අවිමුක්තෝ එතකොට දැන් ඔය ලෝකයා මේ ඉන්න පැවැත්ම ගැන තමයි මම කිව්වේ උපේ සහිතයි. ඇහෙන් දකිනවා නම් දකින්නේ රූපයක්මයි. කනෙන් ඇහුවොත් අහන්නේ ශබ්දයක්මයි. නාසයෙන් ගලුවොත් ගන්ධයක්මයි. ඒ ඒවා දකිනවා අහනවා විතරක් නෙමෙයි ඒවා විඳිනවා. ওই ටිකට තමයි විඥානි උපේ සහිතයි කියලා කිව්වේ. ඔන්න ඔය පැවැත්ම තමයි තණ්හාව ඇති වෙන හේතුව ওই විදිහට ඉන්න කෙනාට ඇහෙන් රූප බලනකොට දේවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුව දරුවෝ කියලා තණ්හාව ඇති වෙන, උපාදානය ඇති වෙන මේ මම, මේ මගේ අත්පය මූණ කියලා එයාට තණ්හාව ඇති වෙන, උපාදානය ඇති වෙන නිමිතිමයි හම්බ වෙන්නේ. ඒ නිසා ඒ තණ්හා උපාදාන කියන කෙලෙසය කෙලෙසය නිසා නැවත ප්‍රතිසන්දියට යනවා. කනෙන් ශබ්ද අහන්න ගත්තාම නාසයෙන් ගඳ සුවඳ ලබන්න ගත්තාමත් ඒ ශබ්ද රූපේ හෝ ගන්ධ රූපේ හෝ ඇසුරු කරගෙන ඉන්නකොට එයාට හරි ලස්සන සින්දුවක් නේද? අහවල් ගායකයන් නේද කියලා බොහොම තණ්හාව ඇති වෙන විදිහට තමයි හම්බ වෙන්නේ. එතකොට මේ විඥාණයට රූපයක් වේදනාවක් සංඥාවක් සංකාර රූපයක් කියනකොට ඇහෙන් බලන විතරක් නෙමෙයි ඈ ඇහැට පේන රූපය වෙන්න පුළුවන් ශබ්ද රූපය ගන්ධ රූපය රස රූපය පොට්ටබ්බ රූපය වෙන්න පුළුවන් ධම්ම රූපය වෙන්න පුළුවන් කුමන හෝ රූපයක් හම්බ වෙනවා නම් ඒ වගේම ඇහැට පෙනෙන කනට ඇහෙන දෙයක් විඳින්න පුළුවන් නම් හඳුනන්න පුළුවන් නම් ඒවට හිතන්න පුළුවන් නම් ඒ තා තණ්හාව කියන එක අයින් කරන්න බෑ තණ්හාව කියන එක වැඩෙනවා. දැන් මේ අද අපිට මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුව දරුවෝ කියලා මේ මම කියලා යම් තාක් තණ්හාවක් බැඳීමක් තියෙනවා නම් ඒ ටික ඇති උනේ ඔන්න ওই ටිකේ හැසිරිච්ච කම නිසායි. ඇහැට රූපයක් දැක්කා දැකපු රූපය ආරම්භය විඳ ඒකට හිතන්න හිතුවා කියන එක විතරයි අපි කළේ. එතකොට අපිට ජීවිතේ අයින් කරන්න අමාරු. ඒව නැතුව ඉන්නවා කියන එක හිතන්න පවා අමාරු විදිහේ සංයෝජන හැදෙනවා. මේ මගේ දුව දරුවෝ බිරින්ද ස්වාම පුරුෂයා කියලා. එතකොට ඔය තණ්හාව ඇති වෙලා තියෙන්නේ අද දවසේදී මේ ආයතන ටිකේ හැසිරීම වශයෙන් තිබුණු පැවැත්ම මත මිසක අපි ප්‍රතිසන්දි වශයෙන් ගෙනාපු හින්දා නෙමෙයි. අපි පුරාණ කර්මයට උප්පත්ති වශයෙන් ආවේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන ටික විතරක් ඇතුළයි. ඊට පස්සේ එහෙම ආපු අපිට හිතට රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ඇසුරු වෙන්න ඇසුරු වෙන විදිහට ඇසුරු කරපු එකේ ප්‍රතිඵලයක් තමයි මෙන්න මේ ලෝකයේ අදත් හම්බෙලා තියෙන්නේ. මේ බාහිර අද අපිට කොච්චර තැන් දේවල් තියෙනවද සිහි කළ යන්න පුළුවන්. නේ? ඒ ඔක්කොම ටික හිතට රූපයක් ඇසුරු වෙන වේදනාවක් ඇසුරු වෙන සංඥාවක් ඇසුරු වෙන සංකාරයක් ඇසුරු වෙන විදිහට පැවතුණු කම. ඔකට තමයි ලෝකය කියලා කියන්නේ. ඔක තමයි ලෝකේ පැවැත්ම කියලා කියන්නේ. එතකොට කොහොමද විඥාණයට විඥාණයට උපයක් නැතුව අනුපයව උපය නොවන විදිහට හැසිරෙන්න කොහොමද අපි? ඒ කියන්නේ දැන් අපි දැක්කනේ රූපය කියන එක එහෙන් රූපයක් දැක්ක පමණකින් විඥානයේ තිතියක් කිව්වා. එතකොට ඒ රූපය විඳපු කම රූපය හඳුනුවාම ඒක ගොඩ යන්න බැරි සංයෝජනය ගොඩ නැගෙන තැනක් වෙලා කනෙන් ශබ්දයක් අහවන පමණකින් වරදක් වෙලා සසරට යන. ලෝකෙ තුල අපි දන්නේ ඒක. නමුත් එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මෙන්න මේ විඥාණයට විඥාණයට රූපය ඇසුරු වෙන්න වේදනාව ඇසුරු වෙන්න සංඥාව ඇසුරු වෙන්න සංකාරය ඇසුරු වෙන්න දුන්නේ නැත්තම් විඥාණයට රූපය ද රූප කියනකොට සද්ද ඇහැට පේන රූප සද්ද රූප ගන්ධ රූප රස රූප කියන මේ කිසිම රූපයක් හිතට ඇසුරු නොවෙනවා නම් ඒ රූප එකක්වත් විඳින්න බැයි නම් හම්බෙන්නේ නැත්තම් රූප හඳුරන්න බැරි නම් රූප වලට හිතන්න බැරි වුණොත් ආන් මේ විඥාණයට ගති ආගතේ නැහැ. ඒ කියන්නේ ඒ විඥාණයට ඒමක්වත් ඒ බඳු සිතක නැවත ප්‍රතිසන්දි වශයෙන් යෑමක්වත් ඉපදීමක්වත් කියන කාරණාව පණවන්න බෑ. එතකොට නැවත ඉපදීමක් නැත්තම් ජරා මරණ දුක නැහැ. අජරාමර වෙන්න නම් උපදින්න නැති වෙන්න ඕන. උපදින්න නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? විඥාණයට උපයක් නැති වෙනවා, තිතියක් නැති වෙන්නට ඕනේ. විඥානේ පිහිටන තැන නැති වෙන්න ඕනේ. අද අපිට පුළුවන්කමක් තියනවා නම් නොපිහිටන විඥානේ නොපිහිටි විඥානෙන් ජීවත් වෙන්න. විඥානේ නොපිහිටන විදිහට මොකේද? රූපේ වේදනාව සංඥාව සංකාරය කියන ටිකේ ටික අහු නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න යා ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා. හැබැයි ලෝකේ කෙනෙකුට ඕක කරන්න බෑනේ. ඒ හිඳයි ලෝකෝත්තර කියලා මගක් තියෙනවා. ලෝකයා රූපයම වේදනාවම සංඥාවම සංකාරයම ඇසුරු කරගෙන පවතිනවා. ඒ නිසා තමයි යාගේ ගති ආගති, චුති උප්පත්ති, තියෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ මාවතක් හොයලා දෙනවා මේ විඥාණයට මේ සිතට නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න නැවත උප්පත්ති වශයෙන් යන්න බැරි වෙන්න හේතුව හැදෙන මාවතක් වෙනවා. ඒ කියන්නේ තණ්හාව කියන එක දැන් අපි ඔක තව පැත්තකින් ගත්තොත් චතුරාර්ය සත්‍යයේදී ඕගොල්ලෝ අහලා තියෙනවා පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ රූප උපාදානස්කන්ධ වේදනා සංඥා සංකාර උපාදානස්කන්ධේ දුකයි. ඇයි දුකයි කියන්නේ? රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය ඇසුරු කරගෙන ඉන්න තාක් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලට භාජනය වෙනවා දුක් දුම්නස් විඳින්න වෙනවා ditta ධම්ම සම්ප්‍රායික සියලු දුකෙම යුක්ත වෙනවා. දුකට හේතුව හැටියට පෙන්වව මොකද්ද? තණ්හාව. මොකද්ද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ කාම වස්තු කෙරේ මේ තියෙන තණ්හාව. ওই මම තව පැත්තකින් දෙන්නේ මේ තණ්හාව ඇති වෙන හැටි මේ දෙන්නේ. ඒකයි මම මේ තෝරලා තියෙන්නේ. එතකොට බලන්න ওই දුක නැති වෙන්නේ කොහොමද? තණ්හාව නැතිකොළොත්. මොන තණ්හාවද? කාම තණ්හා. භව තණ්හා විභව තණ්හා කාම තණ්හාව කියන්නේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුවා දරුවෝ කුඹුරු වතු පිටි රන් රදී මුතු මැණික් තියෙනවා නම් ඒ වගේම මගේ ඇහැ කන දිව නාසය ශරීරය ඔන්න ඕවා ඔක්කොටම තියෙන තණ්හාව නැති වුණොත් තමයි මොකද වෙන්නේ දුක නැති වෙන්නේ දැන් පුළුවන් ද ලෝකෙ ඉඳගෙන තණ්හාව නැති කරන්න බෑ එහෙනම් ඒකට විශේෂ වැඩපිළිවෙලක් ඕන වෙනවා නේ ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කරන මගයි කියලා සුවිශේෂී මාවතක් පෙන්වනවා මෙන්න මේ මාවතේදී ඕගලන්ට කිසිදු බරක් නැතුව කිසිදු වෙහසක් නැතුව දුකත් පිරසින දැකලා අර ජීවිතේ පසහා කරගෙන යන්න කවදාවත් අයින් කරන්න බැරි මහ විශාල තණ්හාවක් තිබුණා නම් කිසිදු වෙහෙසක් වේදනාවක් නැතුව තණ්හාව කියන හැම වස්තුවක් කෙරෙහිම තියෙන බැඳීම තණ්හාව සම්පූර්ණයෙන්ම නැති වෙලා තණ්හා දුකේ නිරෝධය සාක්ෂාත් වෙන විදිහේ ක්‍රමයක් වෙනවා බුදුරජාන් වහන්සේ. මෙතන මෙතන තියෙන සුවිශේෂීම කාරණාව තමයි අපිට කවදාවත් මොන විදිහටවත් අයින් කරන්න බැරි. අපි කියමු අම්මා කෙනෙකුට දරු තණ්හාව අයින් කරන්න බැරි නම් දරුවට මව කෙනේ මව කෙරේ තියෙන තණ්හාව අයින් කරන්න බැරි නම් කිසිදු විදීමක් වෙහසක් නැතුවම ඒ සෙනෙහස ආදරය කියන ගති ටික ගැලවිලා යන ක්‍රමයක්. අපි කියමු මහ විශාල ධනස්කන්ධයක් තියෙනවා. ඒවා කීයටවත් අපිට අයින් කරනවා තියා අයින් කරලා දාලා දවසක් වතහකට ඉන්න බෑ වගේ තැනකින් හිතනවා කියන්නේ. නමුත් අපිට චුට්ටක්වත් රිදෙන්නේ නැති වෙන විදිහට ඒ වස්තු අරඹය තියෙන තණ්හාව අයින් වෙලා තණ්හාව අයින් වෙනව විතරක් නෙමෙයි. ඒ වස්තුව කියන්නේ ඒ වස්තුව කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලට ගෙනියන ඇදගෙන යන හතුරෙක් වදකේ කෙටි දක්න නෝනකුත් වෙනවා. ඒවා මේ කැමැත්තෙන් අල්ලනවා තියා ඒක හතුරෙක් වදකේ කෙටි දක්න නෝනකුත් ගෙනත් දෙනවා. කියලා මෙන්න මේ ආර්ය ස්ථාංග මාර්ග කියලා මහවතක් වෙනවා. ඒ මහවත වඩන එක විතරයි කරන්න තියෙන්නේ. වඩනකොට දුක පිරසෙන් දැකලා සමුදය දුරු කළා නිරෝධී සාක්ෂාත් කරනවා. තව පැත්තකින් ගත්තාම මෙන්න මේ අද මේ පරයයන් ගත්තොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට රූපය විඥාණයට පිහිටන්න තියෙන රූපය වේදනාව සංඥාව සංකාරය කියන මෙන්න මේ විඥානයේ පිහිටන තැන් හතරෙන්ම අයින් කළා විඥානය කියන එක උපය කියන සංඛ්‍යාත පැවැත්මෙන් අයින් කළා අනුපයව ගති ආගති දෙකෙන් ඕගොල්ලන්ගේ මනස මුදවලා තියෙනවා උපය ස්වභාවය තමයි මොකද්ද? උපය තිබුණොත් රූප වේදනා සංඥා සංකාර කියන ටික උපය කිව්වේ ඒව ඇසුරු කරගෙන තිබුණොත් විඥානයේ ගති ආගති චුති උප්පත්ති පෙනෙනවා. ගති ආගති චුති උප්පත්ති එතන ජරා මරණ පෙනෙනවා. උපය නැත්තම් විඥාණයට රූප වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ උපය හසු නොවුනොත් විඥානයේ පිහිටන තැන් නැති වුණොත් ඒක ප්‍රතිඵලය තමයි ආගති පැමිණීම ගති යෑම චුති මැරීම උප්පත්ති ඉපදීම යෑමක් ඒමක් ඉපදීමක් මැරීමක් පෙනෙන්නේ ඒ කියන්නේ අජරාමරය කියනවා එතකොට මම මේ එතකොට ඕන්න මේ උපේසූත්‍රයේ අර්ථය තමයි මොකද්ද විඥාණයට උපයක් තිබුණොත් උපය තමයි රූපේ උපයක්, වේදනා උපයක්, සංඥා උපයක්, සංකාරය උපයක්. උපය කියන්නේ විඥානේ පිහිටන තැන. එහෙම තිබුණොත් ආගති තියෙනවා, ගති තියෙනවා, යෑමක් ඒමක් වෙනවා. චුති උප්පත්තියක් වෙනවා. ඉපදීමක් මැරීමක් වෙනවා. ඉපදීම මැරීමක් වෙනවා, උප්පත්තියක් වෙනවා. යෑමක් ඒමක් ඉපදීමක් මැරීමක් පෙනෙන තැනක ජරා මරණ දුක විද්‍යමානයි යම් දවසක විඥාණයට අනුපයක් වුණොත් උපය නැති වුණොත් විඥානේ පිහිටන තැනක් නැති වුණොත් අනුපයක් වුණොත් ඒක ප්‍රතිඵලය තමයි මොකද්ද ආගති ගති නැහැ යෑමක් ඒමක් නැහැ එහෙම උණු චුති උප්පත්තියක් නැහැ මැරි ඉපදීමක් මැරීමක් නැහැ. ඉපදීමක් මැරීමක් නැති තැනට කියනවා මොකද්ද? ජාති ජරා මරණ නැති තැනට අජරා මරයි කියනවා. ජරා මරණ නැහැ. ඉපදීමක් තියෙනවා නම් ජරා මරණ තියෙනවනේ. ඉපදීමක් නැත්තම් මොකද එතන? ජරාවක් මරණයක් වෙන්නේ නැහනේ. ඉපදුනේ නැත්තම් ජරා මරණයක් තියෙනවද? නැහැ. එහෙනම් මේ විඥාණය විඥානය අනුපය වුණොත් අජරාමර වෙනවා. එහෙනම් කොහොමද අපි බලමු අර චතුරාර්ය සත්‍ය න්‍යායයෙන් කතා කළාම මම මේ දැන් න්‍යාය දෙකක් වෙන්නේ මේක තේරෙන්නේ නැති කියන අදහසෙන් මෙන්න මේ තාක්ෂණයයි මෙන්න මේ විද්‍යාවයි අපි ඉගෙන ගන්නට ඕනේ. මොකද්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? විඥානයාගේ ගති ආගති නැති අනුපය ස්වභාවයක් හදන එහෙම නැත්නම් කිසිදු වෙහසක් නැතුව මේ මේ තරම් බරසාර විදියට ජීවිතය දැඳිලා තියෙන තණ්හාව කිසිදු වෙහසක් නැතුව අයින් කරන අන්නේ මාර්ගය මොකද්ද කියන කාරණාව යොමු. ඒ මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට ඒක ලෝකෝත්තරයි. ලෝකයාගේ මානසික මට්ටමින් ඊතර සිද්ධියක්. හැබැයි මේ හරි පුදුම දෙයක් මේකෙදි. මේ දර්ශනයේදී කරන්නේ කෙනා කෙනා තමන්ව ඉගෙන ගන්න එක. හ්ම්. ආන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ වෙන මොකුත් නෙවෙයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි දකිනවා. ඇත්ත ඇති හැටි දකිනවා. මොකේද ඇත්ත ඇති හැටි දකින්නේ? තමන්වම අපි කෙනෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ හැම වෙලෙම රූප බලමින්, සද්ධාහමෙන්, ගඳ සුවඳ ලබමින්, රස විඳමින් ඔය වගේ ආයතන ටික පරිහරණය කරන එක මෙන්න මේ තැනක තියෙන ඇත්ත බලන එක. තව පැත්තකින් කිටිකොල්ල කිටිකොල්ල කාට හරි කිව්වොත් ඔබට රූපයක් පෙනෙනවා නම් ඔබට රූපයක් පෙනෙන තැනක රූපයක් පෙනෙනවා කියන කම ඇති උනේ කොහොමද? ඒ රූපයක් පෙනෙන්නේ කොහොමද? සද්දයක් අහනවා නම් සද්දයක් අහනවා කියන තැනක තියෙන්නේ මොනවද? ඒ සද්දය ඇහෙනකම ඇති උනේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියලා බලන්න විතරයි තියෙන්නේ. රූපයක් පේනවා කියන තැනක මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ? ඒ රූපයක් පේනකම ඇති වෙන්නේ කොහොමද? රූපේ පේන එක නැති වෙන්නේ කොහොමද කියලා බලන එකෙන් ඔබ කාටවත් අසාධාරණයක් කළා තියෙනවද? කාටවත් හානියක් කරනවද? නැහනේ නෑ. එතකොට ඔබට රූපයක් පෙනෙනවා කියන තැනක මොනවද තියෙන්නේ? රූපයක් පෙනෙනකම ඇති වෙන්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියලා බලන පමණකින් මේ තියෙන කෙලෙස් සංයෝජන ඔක්කොම ගෙවිලා යන ක්‍රමයක් මේ තියෙන. දරුවන්ටවත් දෙමව්පියන්ටවත් කාටවත් අසාධාරණයක් කරනවද මම මට රූපයක් වෙන්නේ කොහොමද කියලා බලන එකේ? කරනවද නැහැ? නැහැ. ආන් ඒ වගේ අහිංසක ප්‍රතිපදාවක් බුදුහාම කියන්නේ. අපි පොඩ්ඩක් බලමු එතකොට දැන් අපේ පරයය තමයි මේ මාර්ගයෙන් අපිට ලැබෙන්න ඕනේ තමයි අර චතුරාර්ය සත්‍ය න්‍යායෙන් ගත්තොත් අපේ ජීවිතය අයින් කරන්න බැරි විදිහේ දුෂ්කරමෝ තණ්හාව විහෙතඥතුන් ගෙවිලා තියෙනවා. එහෙම නැත්නම් මේ උපේ සූත්‍රයට අනුව ගත්තාම විඥාණයට පිහිටලා හිටින්න තැනක් නැති වෙලා තියෙන්නට ඕනේ. එතකොට ඒ කියන්නේ විඥානය පවතිනෝ නම් පවතින්නේ රූපය ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංකාරය ඇසුරු කරගෙන. නාම රූප දෙක කියලා කියනවා. එහෙම තිබුණොත් තමයි ගති ආගති චුති උප්පත්ති ජරා මරණ පේන්නේ. එහෙනම් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් කරනව මොකද්ද? විඥාණයට චුති උප්පත්ති ගති ආගති ඇති නොවන පැත්මක් හදලා දෙනවා. හරි. අපි මෙහෙම කියමු. කිසිම දෙයක් නොදන්නා පුංචි ළමයෙක් ඇහැරලා මෙහෙම බැලුවොත් රූපයක් පේනවනේ. පේනවා. පොඩි ළමයෙක් ඕන්නේ අපි වුණත් ඇහැරලා බැලුවොත් මෙහෙම රූපයක් පේනවනේ. පේනවා. හොඳයි බලන්න බුදුදහම කියලා කියන්නේ හැමදාම අපි තුල පැවතුණු පවතින ඒ අපි නොදන්න අපි ගාවම පැවතුණු පවතින අපි නොදන්න ඇත්තක් තියෙනවා. අන්න ඒ ඇත්ත තමයි බුදුහාඳුරෝ මතු කරලා දෙන්නේ. අපි ගාවම තියෙන ඇත්තක් අපි නොදන්නවා. ඒක තමයි පෙන්වන්නේ. අපි මෙහෙම ඇහැරලා බලනකොට රූපයක් පේනවා නම් ওই රූපේ පෙනෙන්න හේතුවක් ප්‍රත්‍යක් තියෙන්න ඕනේ නේද? පෙනෙනකම ඇති වෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? අපි දන්නවද මොකක් හින්දාද රූපේ පේන්නේ කියලා? මම අනිත් පැත්ත බැලුවොත් වෙන දෙයක් බලනකොට අර ඉස්සෙල්ලා පෙවුණු දෙයක් නැහැ. එහෙනම් ඉස්සෙල්ලා පෙවුණු දෙයක් නැතිවෙනවා නම් ඒ නැති වෙන්න හේතුව ප්‍රත්‍යක් තියෙන්න ඕනේ. යම් හේතුව ප්‍රත්‍යක් නැති වෙච්ච නිසා ඒක නැති උනේ වෙන්න ඕනේ. අන්න ඒ ටික අපි හොඳට බලමු. මෙන්න මේ බලන ක්‍රමයට කියනවා පංච උපාදාන ස්කන්ධී උදේවැය බලනවා කියලා. අහලා ඇති වචන පංච උපාදාන ස්කන්ධේ උදේ කියන්නේ ඇතිවීම කියන එක. වැය කියන්නේ නැතිවීම කියන පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනවා කියන ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනකොට ලෝකේ කෙනා ලෝකෝත්තර වෙනවා. ලෝකෝත්තර දර්ශනයක් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වසසතං ජීවි අපස්සං උදෙව්‍යං ඒකාහං ජීවිතං සයෝපසතෝ දෙව්‍යං මහන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවැය ඇතිවීම නැතිවීම දෙක නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය හිස් ජීවිතයක්. යම් කිසි කෙනෙක් මේ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දෙක දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියනවා. එතකොට ඒ දර්ශනය තුළ මොනතරම් බලයක් තියෙනවා කියන එක තේරෙනවා. හරි. අපි දැන් බලමු ස්කන්ධයන්ගේ උදේ. උදේ කියන්නේ අපිට යමක් පේනවා නම් අපිට යමක් පේනවා නම් පේනකම ඇති වෙන හැටි බලමු පොඩ්ඩක් අපි. හරිද? මෙන්න මෙතනට තමයි අපේ සිහිය නුවණ තියෙන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි මැජික් එකක් වගේ තියෙන්නේ. මතුවෙන්නේ කෙටි ක්‍රමයක්. බලන්න කොච්චර කෙටිද කියනවා නම් අස්සජි මහරහතන් වහන්සේට උපතිස්ස පරිබ්‍රාජක හම්බ වෙනකොට පොඩි ගාතාවක් කිව්වේ. ये धम्मा हेतु पब तेसं हेतु तथागतो आह तेसं च නිරෝධෝ एवं वादि මහසමුන දිට්ඨි සම්පන්නෝ හරියට මෙතෙන්ට එනවා මේ අර්ථය අදත් කෙනෙකුට මේ කාරණාව දකින්න පුළුවන් යම් ධර්මයක් හේතු නිසා හටගන්නෝ නම් ඒ ධර්මයට හේතු ටිකක් ඒ හේතු නැතිනොට ඒ ධර්මයේ නැතිවීම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ හේතුඵල නිරෝධ ධම ගැන පෙන්වන්නේ හරි. අපි මොනවා හරි දෙයක් බලන්න කියලා කියොත් මහත්යෝ මෙන්න මේකයි වෙන්නේ. අපි කන බොන ආහාරයෙන් හැදුණු මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ මේ චක්කු ප්‍රසාදේ තියෙන ඇහැ අපි තේරෙන බතන් ඇහැ කියමුකෝ ඇහැ මෙහෙම කළ රූපයක් තියෙන පැත්තට හැරෙව්වහම රූපය මේ චක්කු ප්‍රසාදයේ ගැටෙනවා චක්කු ප්‍රසාදයේ ඒ රූපය ගැටෙනවා. ගැටුණාට තාම අපිට පේන්නේ දැන් ඇහැ රූපේ ගැටෙනවා, රූපය ඇහැට ගැටෙනවා. ඒ ඇහත් රූපය දෙක තියෙන තැනට චක්කු විඥාන කියන සිත පැමිණෙනවා. එතකොට ඇහැ රූපෙට ගැටෙනවා, රූපය ඇහැට ගැටිලා ඒ ඇහත් රූපය දෙක ගැටුණු තැනට චක්කු විඥාන කියන සිත පැමිණෙනවා. සිත පැමුණාම ඒ තුන්දෙනාගේ එකතුවට කියනවා චක්කු සම්පස්සේ කියලා. ඒ ස්පර්ශය නිසා ඒ සිතේ යෙදෙනවා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටිකක්. අන්නේ සිතේ තියෙන නාමයි අර ඇහැයි රූපයයි කියන දෙක නිසා අපිට මේ පේනවා. මම ඔකට ඔයගලන්ට උපමාවක් කිව්වොත් වහලයක් ගහනකොට යටින් ඉස්සෙල්ලා යටදී දාලා යටිලිය උඩට පරාල ගහලා පරාල උඩට උඩින් රීප්ප ගහනවා රීප්ප උඩට උඩින් උළු හරි ඇස්බස්ටෝ හරි වහන ඕන දැන් වහලේ දැන් යටලි පරාල රීප කියන්නේ හේතු ටිකක් නේ ඒ හේතු ටික ඵලය තමයි උඩින්ම සීට් වහලා තියෙන වහල. දැන් වහලෙටත් උඩින් පරාල රිප්ප තියෙනවද? නෑ නේද? නෑ. එතකොට වහලේ හේතු ප්‍රත්‍යයයි. හේ පරාල රිප්ප මේ යටදී කියන හේතු ටිකක් නිසා වහල කියන එක තියෙනවා. බැරි වෙලා හරි යටදී හරි යටවි පරාල රිප්ප ටික අයින් කරපු ගම මොකද වෙන්නේ? අර වහලේ නැති වෙනවා නේද? ඒ වගේ මෙන්න මේ සිද්ධිය ගැන හොඳට බලන්න යටලි රීප යටලි පරාල රීප ටික වගේ තමයි ඇහැ රූපෙට රූපී ඇහැට ගැටිලා හිත ඊගාවට ඉපදිලා ඒ නාම රූප දෙක නිසා කියනකොට නාම රූප දෙක නිසා පෙනෙනවා කියනකොට මේ පෙනෙනවා කියන එක ඵලයක් වහලේ වගේ කෙරවල මේ පෙනෙනවා කියන සිද්ධිය හදන්ට හදන්ට ඇහැ රූප කියන ටික වැය වෙලා තියෙනවා. අපි කවදාව සසරදී මේ හේතුඵල ධම දන්නේ නැහැ. අපි උදාහරණයක් කිව්වොත් සීනි ටිකක් උණු වතුර ටිකක් තේකොළ ටිකක් දාලා එකට දිය කළාම හැදෙනවා තේ එකක්. දැන් කෙනෙක් අතට තේ එකක් දුන්නොත් එයාට තේ එක පේනවා. තේ එක හැදෙන්න සීනි උණු වතුර තේ කුල්ල යෙදිලා වැය වෙලා තමයි තේ එක වෙලා තියෙන්නේ. දැන් තේ එක ඇතුලේ සීනි තේ කුල්ල උණු වතුර පේනවද? නෑ නේද? නෑ. එතකොට ඒ වගේ තේ එක වගේ තමයි ඇහැ ඇරලා බලනකොටම මේ තේ එක වගේ අපිට වස්තුවක් පේනවා. මේ පේන කම හැදිලා තියෙන්නේ පින්වතුනි ඇහැයි ඇහැට ගැටුණු රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාමයි කියලා මේ නාම රූප කියන ධර්මතා දෙකම දිය වෙලා වැය වෙලා තමයි මේ පේනවා කියන සිද්ධියක් ඇදලා තියෙන්නේ. නමුත් අපි කවදාවත් අනන්ත සංසාරෙදී මේ හේතු ටිකක් නිසා පෙනෙනව නේද? මට පේන දෙයට හිතනවා කියනවා කරනවා නේද කියලා අපි අහලා නැහැ. අපි දන්නේ නැහැ. දැන් හොඳට බලන්න මේ පේනවා කියන සිද්ධිය. පේනවා කියන සිද්ධිය ඇති වෙන්න ඇහැයි රූපයයි දෙන්න තියෙන තැනට හිත යොමු වෙලා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ඇවිල්ලා ඒ නාම රූප දෙක නිසායි පෙනෙනවා කියන සිද්ධියක් වෙන්නේ ස්කන්ධ පංචකයක්ම තියෙනවා මෙතන. අන්නේ ස්කන්ධ පංචකයකින්ම පෙනෙනවා කියන සිද්ධියක් ඇති වෙනකොට මේ සමස්තයක්ම පේන සිද්ධියට අපි රූපය කියලා කියන්නේ. ඒ කියන්නේ සීනි ටිකකුයි තේකොළයි උණු වතුරයි ඔක්කොම දාලා දිය කරලා තේ එකක් හැදුවාම ඕගොල්ලෝ තේක අතේ තියාගෙන ඒකට තේකොළ කියලා කිව්වොත් හරියද? දැන් අර ඔක්කොම දාලා හදන එකට එකක් කිව්වොත් හරිද කියලා බලන්න. ඒ වගේ එකක් නෙමෙයිද මේ කරන්නේ. හොඳට බලන්න මෙන්න මේක. අපි කණෙන් ගම්මුකෝ සද්දයක් තියෙන තැනකට අපි මේ කන අරගෙන ගියොත් ඔන්න ඒ සද්දේ මේ කනේ ගැටෙනවා කන සද්දේ ගැටෙනවා හරිද? තාම ඇහෙන්න. දැන් මේ ඇහෙනකම හැදෙන්නේ. ඒ කණයි සද්දයයි දෙක ගැටිච්ච තැනට හිත උපදින එකට කියන සෝත විඥානය කියලා. ඒ සෝත සම්පස්සය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් එදෙනවා. අන්නේ නාම රූප දෙක නිසා අපිට ඇහෙනවා. දැන් බලන්න අපිට ඇහෙන එක නෙමෙයිද අපි විඳින්නේ කියලා. අපිට ඇහෙනවා. අපිට ඇහෙන එක විඳින්නේ. ඒ වුණාට අපි කවදාවත් ඒක දකින්නේ නැහැ. ඔන්න ඔය කණයි, ශබ්දයයි දෙන්නයි නැතන්ට හිත සෝත විඥානය ඇති වෙලා ඒ නිසා වේදනා සංඥා චේතනා කියලා නාම ධර්මයේදීලා ඒ නාම රූප දෙක නිසා ඇහෙනවා කියලා ඔච්චර සංසිද්ධියක් වෙන තැනක ඔය ඔක්කොම එකතු කරලා කැටි කරලා අපි අන්න බල්ලෙක් කෑ ගන්න සද්දේ කියලා බහැර එකකට දානවා. නමුත් බුදුහම ලෝකයා මේ ඇහැ පරිහරණය කළොත් පරිහරණය කරන රූප බලන් තමයි. නමුත් බුදුහාමුදුරු දේශනා කරනවා මහන්නේ ඕක තමයි මායාවේ බිම යන්න එපා. බුදුජානක දේශනා කළා සම්මාදිට්ඨිය ඇත්ත ඇත්ති හැටි බලපල්ලා. කියලා මොකද්ද? මෙහෙම රූපය කියලා බලන්න නෙමෙයි ඇහැ රූපයට ගැටලා රූපය ඇහැට ගැටලා හිත ඊට අනුගතව ඉපදිලා ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණ නිසා මට පෙනෙනවා දැන් ධර්මය නොදන්නා ලෝකයා ඉන්නේ මේ පේන දේ රූපේ කොට ධර්මය දන්නා කෙනා ඉන්නේ මොකද්ද ඇහැයි රූපයයි හිතන නිසා Tamanට පෙනෙනවා මට පෙනෙන දේ එක්ක මම හිතින් කියින් කියින් කරනවා කන පරිහරණය කරන්න ගියොත් ධර්මය නොදන්නා ලෝකයා ඉන්නේ සද්ධාහනේ. අන්න බල්ලෙක් කෑ ගහපු සද්දේ, අන්න වාහනයක් ආපු සද්දේ, අන්න ළමයෙක් කඩන සද්දේ කියලා ඔහොමනේ ඉන්නේ අපිනේ. නමුත් ධර්මයේ දකින්න කෙනා බුදුහාමුදුරු පෙන්වන්නේ කොහොමද? ස්කන්ධයේ උදේවැය බලන්න කිව්වා. කන ශබ්දයකට ගැටලා ශබ්දය කනට ගැටලා හිත ඊට අනුගතව ඉපදිලා අපිට ඇහෙනවා. මට ඇහෙන එකට අන්න වාහන සද්දයක් අන්න කුරුල්ලෙක් කෑ ගහනවා අන්න ළමයෙක් අඬනවා කියලා මට ඇහෙන ඇහෙන දෙයට කියනවා. ඕගොල්ලෝ හොඳට කන් දිහාගෙන ඉඳලා හරි ලස්සන සින්දුවක් නේද කියලා කියන්නේ ඕගොල්ලන්ට ඇහුණු දේ විඳලා නෙමෙයිද කියලා බලන්න. අපි ඇහෙන දේ විඳිනවද සද්දයක් විඳිනවද? ලෝකේ කෙනා විඳින්නේ සද්දයක්. නමුත් සුතවත් ආර්ය ශ්‍රාවකයා ගත්තාම එයා දන්නවා මොකද්ද? මට ඇහෙන දේ විඳින්නේ ඇහෙන දෙයකයි මම හිතන්නේ කියන්නේ කරන්නේ. ඔයගලන්ට මේක වෙනසක් තේරෙන්නේ නැති නෑ විශාල වෙනසක් තියෙනවා. ඇයි වෙනස කියන්නේ? මට ඇහෙන දේ නම් විඳින්නේ වෙන යමක් ඇහෙනකොට අර ඇහිච්ච දේ ඉතුරු නැතුව නැති වෙනවා. ඇහුණු දේ අන්න අතන තියනවා කියලා බහැර නිමිති හිටින්නේ සද්ද ඇහුවොත් තියෙන දෝෂේ අන්න අතන තියෙන සද්දේ ඇහුවේ කියවම් පැත්තකට ගියාම අන්න අතන මෙහෙම සද්දයක් තියෙනවා ගිහිල්ලා අහන්න පුළුවන් කියලා ඒ සද්දේ තියෙන තැන නිමිති හිටිනවා මෙම රූපේ කියලා බැලුවහම තියෙන දෝෂේ තමයි පැත්තකට ගියාමත් මන් දැකපු රූපය අන්න අතන තියෙනවා කියලා අපිට ආපහු යන්න පුළුවන් නිමිති හිටිනවා නමුත් අපි ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා හිත ඊට අනුගත ඉපදලා අපිට පෙනෙනවා. පෙනෙන දෙයට මම මේ gedara කියලා හිතනවා කියනවා කරනවා කිව්වොත් මේ මට පෙනෙන දෙයට එතකොට තියෙන දේ දන්නවා වෙන දෙයක් බලන්න මම ඇහැ හැරෙව්වොත් ඇහැ වෙන දෙයක ගැටලා වෙන දෙයක් ඇහැට ගැටලා හිත ඊට අනුගතව ඉපදලා දැන් වෙන දෙයක් පෙවුනොත් ඉස්සෙල්ලා මට පෙවුණු දෙයට මොකද උනේ අන්න අතන තියනවා කියලා කිව්ව හැකිද බෑ. එතකොට එයා දන්නවා දැකපු දේ නිරුද්ධයි. දැන් සිහි කරනකොට කලින් දැකපු අත්දැකීම සිහි වෙනවා. තියෙන දේ සිහි වෙනවා නෙමෙයි. කලින් දැකපු අත්දැකීම සිහි කරනවා කියන නුවණක් එනවා. ඔන්න ඔය විඥාන පිටියක් වෙන එක නතර කරන්න පුළුවන්. රූපය මෙහෙම රූපය කියලා බැලුවොත් තියෙන දෝෂේ තමයි විඥානේ පිහිටන අරමුණේ. විඥානේ පිහිටන එක හොයාගත්ත හැකි ඕගොල්ලන්ට උපය වුණොත් හොයාගත්ත හැකි. ඕගොල්ලෝ පැත්තකට ගියාමත් දැකපු කෙනා හෝ දේ අන්න අතන තියනවා කියලා නිමිති හිටිනවා. ආපහු යන්න පුළුවන් තියෙන දවසේ. සද්දයක් තුනත් එහෙමයි. අන්න අතන තියනවා කියලා යන්න පුළුවන්. ඊගවට අපි ගඳ සුවඳක් බලන්න ගියොත් ලෝකයා මෙන්න මෙතන මහ කුණු ගඳක් තියෙනවා අන්න අතනම් හරි පිච්ච මල් සුවඳ තියනවා කියලා බාහිරින් තමයි සුවඳවල දකින්නේ. නමුත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ මොකක්ද? නාසයේ ගන්ධයේ ගැටලා ගන්ධයේ නාසයේ ගැටිලා ඊට අනුව ගහන විඥානේ ඉපදිලා මට දැනෙනවා. මට දැනෙන දෙයට කුණු ගඳයි පිච්ච මල් සුවඳයි කියලා කිව්වා. වෙන දේ වෙන ගන්ධයක් කෙනෙකුට අර ගන්ධෙට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. අන්න අතන තියනවා කියන එකක් හිටින්නේ නැහැ. ඊගාවට The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.